පසුගිය දිනේ දීති සම්බොධ්ජංගය පිළිබඳ විස්තරයකටයි සවන් දුන්නේ. අද ඊළඟට කියන්නට තිරෙන්නේ අස්සද්ධි සම්බොධ්ජංගය ගැන. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී වදාලා සම්තං වා අධ්‍යත්තං පස්සද්ධි සම්බොධ්ජංගං अत्थिमे अच्छत्तन पश्चि संबुद्धि खजानासी असंतंग व पश्चि संबुद्धंग नत्थिमे अच्छत्तन पश्चि संबुद्धि खजानासी यथा च अनुपन्नस्य पश्चि संबुद्धंगस्य उत्पादो होति पंच खजानासी यथा च उत्पन्नस्य समाधि संबुद्धंगस्य भावनाय पारिपूर्या होति पंच खजानासी යන්නේ මහන්සි වදා. සමාධි සම්පූර්ණ. පහිනම ඒ සමාධි පස්සද්ධි සම්බෝධ්‍යංගය පස්සබ්දී කියන මේ ධර්මය පිළිබඳව අප අභිධර්මයේදී ඉගෙන ගන්නවා චෛතසික දෙකක් හැටියට. කාය පස්සබ්දී, චිත්ත පස්සබ්දී ඒ චෛතසික දෙකම සෝබන සාධාරණ චෛතසික 19ට ඇතුළත් තමයි. ඒ කාය පස්සබ්දී, චිත්ත පස්සබ්දී ස්වභාවය එක සමානයි. කෙලෙස් 16 අන්තිල වීම. ඒ එනිසා උපසම ලක්ෂණය ඉති වෙන්නේ සංසිඳුණු බවයි එහි ඇති ලක්ෂණය, එහි ඇති ස්වභාවය. එතකොට 16 සංසිඳ වීම කියා දැක්ක. 16 කියන්නේ දැවිල්ල. ඒ දැවිල්ල මේ නාම ධර්ම පිළිබඳව නම් ඇතිවන්නේ කෙලෙසුන් නිසා. ඒ නිසායි කියන්නේ කෙලෙස් දැවිල්ල කියලායි. ක්ලේශ 16. ක්ලේශ 16 සංසිඳවන ස්වභාවය දෙකක්. කායපස්සද්ධි, චිත්තපස්සද්ධි වශයෙන් දැක්කේ. කායපස්සද්ධි යනුවෙන් චෛතසික වේදනා සංඥා සංඛාර කියන ඒ චෛතසික ඇතුළත් වන ස්කන්ධ තුන වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය කියන විට ඒකට ඇතුළත් වෙන චෛතසික තිබෙනවා 50ක්. ඒත් 52ක් වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ. 52ක් චෛතසික. ඒ 52 අතුරෙන් වේදනාව වේදනාස්කන්ධයට ඇතුළත් වන්නේ සංඥාව සංඥාස්කන්ධයට ඇතුළත් වන්නේ ඉතිරි චෛතසික 50 ඇතුළත් වන්නේ සංස්කාර ස්කන්ධයට. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන මේ දෙක දක්වා තිබෙන්නේ ඒ වේදනා සංඥා සංඛාර යන ඒ නාමස්කන්ධ තුනේ, ඒ නාමස්කන්ධ තුනේ සංසිඳුණු බව, සංසිඳුණු ස්වභාවය කාය පස්සද්ධිය බවක්, සිතේ සංසිඳුණු බව, චිත්ත පස්සද්ධිය බවක්. එහෙමයි මේ දෙක විස්තර කරන්නේ. චෛතසිකයන් පිළිබඳ වූ සංසිඳීම කායපස්සද්ධියත් සිත පිළිබඳ සංසිඳීම චිත්තපස්සද්ධියත්. මේ දෙකම එකට උපදනා එක සිතක ලැබෙන ධර්ම දෙක. කායපස්සද්ධි චිත්තපස්සද්ධි. මේ දෙකෙන්ම සිදුවන දේ නම් නැත්නම් ක්‍රියාවන් සංසිඳ වීම ඒ නිසා එය මේ ධර්ම දෙකම එක ධර්මයක් කියන බුදුරජාණන් වහන්සේ පස්සද්ධි සම්බෝධ්‍යංගේ නාමයෙන් වදාළා. ඒ පස්සද්ධිය ඒ සංසිඳුණු බව සම්බෝධිය ලැබීමට අතිශයින් උපකාර වෙන ධර්මයක් නැත්නම් ස්වභාවයක්. පස්සද්ධි සම්බෝධ්‍යංගය කියා එය දක්වන්නේ ඒ නිසා. එක ඉතින් අප කොහොමද තේරුම් ගන්න? මීට කලින් කතා කළේ ප්‍රීතිය ගැන. ප්‍රීතිය ඒ චිත්තචෛතසික ධර්මයන් පුබුදුවන ස්වභාවය. චිත්තචෛතසික ධර්මයන් පුම්බවන ස්වභාවය. ඒ චිත්තචෛතසික ධර්මයන් පිනවන ස්වභාවය තමයි ප්‍රීති කියන්නේ. චිත්තචෛතසිකයන්ගේ සංසිඳුණු බව සංසිඳවන ස්වභාවය තමයි පස්සබ්දී. මේ පස්සද්ධිය යම් සිතක දැන් අපට ලැබෙන කාමාවචර කුසල් සිත් වලත් මෙහෙම අවස්ථාවලදීත් අපට උපදින්නේ කුසල්. ඒ කුසල් සිත් වලත් පස්සද්ධිය තිබෙනවා. අවදම් දෙන විට අපට උපදන ඒ කුසල් සිතක් නම් කුසල් සිතක් තමයි දන් දීමේදී උපදින්නට ඕනේ උපදින්නේ කුසල් සිතක් නම් ඒ සිතෙහිද තිබෙනවා පස්සද්ධිය. ඒ නිසා කවර පිනක් කරතත් කරනු ලබන ඒ හැම පිනකදීම හැම කුසලයකදීම පස්සද්ධී කියන මේ ධර්මය උපදින. එහෙම නොයිපදී කුසල් සිතක් කවදාවත් ඇතිවන්නට බෑ. එහෙත් ඒ පස්සද්ධිය පිළිබඳව තිබෙනවා තරහ කියලා. ඒහි ඇති බලාබලකම් කියලා. සමහර විට පස්සද්ධිය කෙනෙකුගේ සිතෙහි දුර්වලවයි ඇතිවන්නේ. පස්සද්ධිය පිළිදෙතත් එය දුර්වලයි. එහෙම අවස්ථාවලදී ඒ තනත්තා තමා කරන ඒ කුසල ක්‍රියාවෙන් නැත්නම් ඒ පුණ්‍ය ක්‍රියාවෙන් ඒ ඊතරම් සපතක් නැත්නම් සතුටක් ලබන්නේ නැහැ. ඔහුගේ සිතේ මනසේ ඒ කුසල ක්‍රියා විශේෂයි පවත්වන්නට බෑ. පස්සද්ධියේ තිබෙන දුර්වලකම නිසා. ඒ නිසා දක්වනවා යමෙකුගේ සිතෙහි පස්සද්ධිය දුබලන. ඒ දුබල පස්සද්ධිය ඇති සිතකින් යුතුව යම් පුණ්‍ය ක්‍රියාවක යෙදේනම් ඒ තනත්තාගේ සිත ඒ පුණ්‍ය ක්‍රියා විශේෂයි පවත්නේ හරියට ගොඩටගත් මාළුවෙකුගේ ස්වභාවයෙන්. ඒ ගොඩටගත් මාළුවාට ගොඩදිම එතරම් ප්‍රණීත සුව පහසු ගන්වන තැනක් නෙවේ. අන්න ඒ වගේ තත්වයකටයි මේ පිනෙහි යෙදෙන විගත් පස්සද්ධිය දුර්වල තැනත්තාගේ සිත ඒ පුණ්‍ය ක්‍රියාව පිළිබඳව පවක. පස්සද්ධිය යමතුගේ ප්‍රබල නම් බලවත් නම් ඒ බලවත් පස්සද්ධිය ඇති තැනත්තාගේ සිත පුණ්‍ය ක්‍රියා විශේෂී පවක්නේ හරියට දියෙහි ලූ මාළුවෙකු වගේයි. ඒකෙන් තේරුම් ගන්නට පුළුවන් ඒ පුණ්‍යක්‍රියාවන්හිදී කොයිතරම් අවශ්‍ය වන ධර්මයක් දෙයි කියලා මේ පහසක්. ඒ යම් තාක් වේලා තමා යම් කුසල කර්මයක යෙදී සිටිද්ද ඒ තාක් වේලා තමාගේ සිතෙහි හටගන්නා මේ පස්සද්ධිය ප්‍රබල නම් බලවත් නම් ඒ තනස්සාත ඒ කුසලය කිරීම ඉතා මිහිරි දෙයක්. ඒ කුසලයේ යෙදී සිටීම මිහිරි දෙයක්. ඔහුගේ සිතේ කුසලෙහි මනසේ පළසන. අනේ ඒකයි පස්සද්ධියෙන් අපේක්ෂා කරන්නේ නැත්නම් පස්සද්ධියේ ස්වභාවය ඒක. මෙන්න මේ අනුසාරයෙන් අප තේරුම් ගන්නට උත්සාහ කළ යුතු තිබෙන්නේ පස්සද්ධි සම්බෝධිංගය ගැන. ඒ සම්බෝධිංගය පිළිබඳව මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සතිපට්ඨාන සූත්‍රය විස්තරෙහි. සූත්‍රයේ දේශනා කිරීමේදී තමාගේ සතන්හි නැත්නම් තමාගේ චිත්ත සංතානෙහි පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇත්තේද ඒ ඇති කල්හි පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇති බව දැනගනිමි පස්සද්ධි සම්බෝධ්‍යංගය තම సంతානෙහි නැත්තේනම් ඒ නැති බවද දැනගන්න නූපන්නා වූ පස්සබ්දී සම්බෝධ්‍යංගය උපදින්නේද ඒ බවට දැනගනි උපදින්නා උපදින් උපදිනා වූ උපදුනා වූ පස්සබ්දි සම්බෝධ්‍යංගය භාවනාවෙන් වැඩේද දියුණු වේද ඒ අරහත්වය ලැබීම වශයෙන් මේ සම්පූර්ණ වේද එයද දැනගන්න. ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට පස්සබ්දි සම්බෝධ්‍යංගය තම සංස්කාරෙහි ඇතිවන විට ඒ ඇතිවන බව දැන ගැනීමෙන් කියන එකෙන් අදහස් කරන්නේ තමාට ඒ භාවනා කර්මය මනසේ කරගෙන යා හැකිනම් ඒ කවර ඉරියව්වකින් හෝ සිට කරනු ලබන ඒ භාවනාවෙන් තමාට කරදරයක්, හිරිහැරයක්, පීඩාවක් නොමැතිව ඒ භාවනා කර්මෙහි හොඳට සිත පවත්වාගත හැකිනම් එයින් දත යුතුව තිබෙනවා තම සංකාන්දී පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇති වූ බව. ඒ පස්සද්ධියට විරුද්ධ ස්වභාවයක් ඇති වෙනවා නම් ඒ ඇතිවනුයේම අකුසල ධර්මයන්ගේ ඉපදෙන. ඒ නිසා තමයි පස්සද්ධිය කියන එකෙන් දක්වන්නේ ක්ලේශ 10 සංසුඳ වීමට. කෙලෙසුන්ගේ පිරෙනවා 1000ක් දැවිල්ල. දැන් සමහර විටක කෙනෙකු එහෙමත් කියනවා. මොකද ඔයාට ඒ තරම් දැවිල්ල කියලා ඒ දැවිල්ලයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ సంతානෙහි හටගන්නා දැවිල්ල ඇති කරවන සිතේ 1000 ඇති කරවන ක්ලේශ ධර්ම අකුසල ධර්ම ඇතිවීමෙනුයි ඒ දැවිල්ල කියලා. කෙලෙසුන්ගේ එහෙම 1000ක් කියන දැවිල්ල. එනිසානේ සංතානීය, දවන, තවන, පෙළන ස්වභාවයෝ කෙලස් කියා දක්වන ක්ලේශයෝන ඒකද අපට තේරුම් ගන්නට පුළුවන් කෙනෙකුගේ සිතෙහි ලෝභය ඒ ලෝභ වශයෙන් හෝ එහෙම නැත්නම් ඊට වඩා කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් රාග වශයෙන් ඇතිවෙනවා කෙනෙකුගේ సంతානෙහි ලෝභය රාගය කියන නම ලැබෙන පරිදි කෙනෙකුගේ සිතෙහි ඇති වුණොත් ඒ රාගයේ උපදනා දෙයක් අරමුණු කොට වස්තුවක් නැත්නම් පුද්ගලයෙක් අරමුණු කොට ඒ තැනත්තාට ඒ රාගයෙන් කරන දැවීම කොයිතරම් දැයි කියා කෙනෙකුට සිතා ගන්නට පුළුවන් ඒ රාගය ඇති වුණු අවස්ථාවක් ගැන Tamanta ආපසු හැරි බැලිය හැකියි රාගයෙන් කරන දැවිල්ල ඒ වගේම ද්වේෂයෙන් කරන දැවිල්ල ද්වේෂය කොයිතරම් සිත දවන ස්වභාවයක් දී කියන එක ඒ ද්වේෂය හටගත් අවස්ථාවක් පිළිබඳව කලකා බලන විට කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේ තමයි හැම අකුසල ධර්මයකම ඒ ඒ ධර්මෙහි ස්වභාවය නිසාම ඒ ඒ ධර්මයෙන් කරනු ලබන මේ පීඩාව නිසාම සිතේ ඇතිවන 10ක්. ඒ 10 සංසිඳ වීමට උපදවා ගත යුතුය. ඒ 16 දුරු කරනු ලබන ධර්ම. අනේ ක්ලේශ 16 දුරු කිරීමට කුසල් සිතෙහි හට ගන්නා. ඒ 16 දුරු කර 16 වෙනුවට සිසිල ඇති කරන ස්වභාවය තමයි මේ පස්සක් දිනාමිය දක්වන්නේ. අනේ පස්සක්ය භාවනාවේදී වැඩෙනවා කෙනෙකුගේ සංකාරය. එමනම් කන්දාප කුසල් සිතක් උපදවා ගන්න කල්වි දන් දීමක් වශයෙන් උපදනා කුසල් සිත. එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඉන්නවා. ඒ ඉන්න වෙලාවේදී Taman සිල් බිඳ නොගෙන සිල් බිඳ නොගෙන සිටින අවස්ථාවලදී Tamanට අකුසල් සිතුත් නූපදිනවා නම් ඒ අවස්ථාවේදී උපදිනවා පස්සද්ධිය. කොටින් කියනවා නම් අකුසල් උපදින්නේ නැති අවස්ථාවවලදී අප ඒ ඒ ක්‍රියාවන් සිදු කරන විට උපදනා වූ සිත කුසල් සිතක් නම් ඒ කුසල් සිතෙහි පස්සද්ධිය තිබෙනවා. ඒ ඒ පස්සද්ධියෙන් කෙරෙන ඒ සංසිඳවන ස්වභාවය එතරම්ම ප්‍රකට වෙන්නේ නැහැ. පස්සද්ධිය බලවත් නැහැ. ප්‍රබල නොවේ. ඒ ප්‍රබල වූ පස්සද්ධියේ යති සංසිඳවන බවයි කෙනෙකුට හොඳට වැටහෙන්නේ කෙනින්. ඒක පෙනෙන්නට නම් ඒ ඇතිවන අවස්ථා තේරුම් ගන්නට නම් හොඳම කාලේ නැත්නම් හොඳම අවස්ථාව තමයි භාවනාවේ යෙදෙන අවස්ථාව. අනේ භාවනාවේ මුලින්ම යෙදෙන විට භාවනාව කෙනෙක් ආරම්භන කල්හි ඒ ආරම්භ කළ කාලෙහිදී පස්සද්ධිය ඒ තරම් දියුණුව ඇතිවන්නේ නැහැ. ඒ නිසා තමයි Tamante භාවනා කර්මී යෙදී බොහෝ වේලාවක් ඉන්නට බැරි. භාවනාව පුරුදු වුණාම ඒ තැනැත්තෙකුට නැත්තම් තැනැත්තියකට පුළුවන් වෙනවා බොහෝ වේලාවක් ඒ භාවනාවෙහි යෙදී සිටින්න. අනේ එහෙම බොහෝ වේලාවක් භාවනාවෙහි යෙදී සිටින්නට උපකාරක බෝධ්‍යංගයක් තමයි මේ පස්සද්ධි සම්බෝධ්‍යංග නාමයෙන් දක්වන්නේ. එහෙම නැත්නම් භාවනාව බොහොම ටික වේලාවකින් ඇති වෙලා භාවනාවේ යෙදීම නවතනවා. නමුත් භාවනාවේ යෙදී කොයිතරම් වේලාවක් සිටින්නට හෝ පුළුවන්කම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මේ පස්සද්ධි සම්බෝධියන්ගේ ඇති වර්ධනය නිසා, දියුණු වීම නිසා. ඒක තේරුම් ගන්නට ඕන මේ පස්සද්ධි සම්බෝධියන්ගේ යන. ඒ එතකොට ඒ දැනත්තාට ඇතිවන්නේ ප්‍රීතියෙන් තොර ඒ පස්සද්ධියක් ඇතිවන්නේ නැහැ. දැන් මේ ධර්මයන්ගේ තිබෙනවා එකිනෙකට උපකාරයක්. පටන් ගත්තේ සති සම්බෝධියංග. සතිය උපකාරයි තමන්ගේ සිත නොයේ ක්ලේශ යන්ත ගැටෙන්නට ඉඩ නොහැර කුසල පක්ෂෙහි රඳවන්නට නවත්වා ගන්නට සිහිය උපකාරයි අපිලාපන ලක්ෂණය උපගන්නන ලක්ෂණය කියලා ලක්ෂණ දෙකක් සිහිය පිළිබඳව දක්වා තිබෙන්නේ ඒ නිසා. එහෙම සිහිය ඇති වූ කල්හි ඒ සිහියෙන් යුක්ත වූ තනත්තාට නුවණ නැත්නම් ප්‍රඥාව ධම්මවිචේ සම්බෝධ්‍යංග නාමයෙන් දැක් වූ ඒ ප්‍රඥාවද ඇති. එයින් එය මෙතන සොයන ධර්මයක් හැටියටයි දැක්වේ. විචය කියන්නේ සොයන කියලා. ධම්ම විචය කියන්නේ ධර්මයන් සොයන. බෝධිහංගය. මොනවාද ධර්මයන්ගේ සොයන්නේ? ඒවායේ යථා ස්වභාවය, ඒවායේ ඇති සැටිය. ඒවායේ ඇති සැටිය තමයි රූපාදී ධර්මයන්. රූප වේදනා සංඥා සංඛාර විඥාන නාමයෙන් දක්වා තිබෙන ඒ නාම රූප ධර්මයන් පිළිබඳ ඒ ඒ ධර්මයේ උපදනා විට ඒ ධර්ම ස්වභාවය ධර්මයන්ගේ ලක්ෂණ ආදිය දැන ගැනීම අවබෝධ කිරීම ප්‍රත්‍යක්ෂ කිරීම නුවණින් ගැනීම නුවණට අසු කර ගැනීම ඒක ඒ ධර්ම පිළිබඳ සෙවීම ඒවායේ ඇති යථා ස්වභාවය සෙවීම ඒ වගේම එහි ඇති තවත් යථා ස්වභාවය තමයි ඒ ධර්මයෝ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම බැවින් ඒවායේ තිබෙන අනිත්‍ය දුක්ඛය අනාත්මය අනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන්ද සොයා දැන ගැනීම නුවණින් කරන්න විපස්සනා කියන මේ වචනය වෙන් අපේක්ෂා කරන ප්‍රධානම කාර්යය තමයි එය මොකක්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තුන ඒ මේ ධර්මයන් පිළිබඳව නැත්නම් පංච උපාදාන ස්කන්ධයන් පිළිබඳව අවබෝධ කර ගැනීම, දැනගැනීම, ප්‍රත්‍යක්ෂ කිරීම විපස්සනාවෙන් ඒක විශේෂ දර්ශනයක් නැත්නම් විශේෂ බැලීමක් විපස්සනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම ඒ නුවණ තමයි ධම්ම විචේ කියන්නේ. එතකොට මේ සතිය උපකාරයි ධම්ම විචේ නාමයෙන් දැක්වූ ප්‍රඥාව ඇතිවි. ඒ බෝධ්‍යංගයේ ඉතිවි. ඒ සති ධම්මවිචේ කියන මේවා උපදවා ගැනීම සඳහා අත්නහැර භාවනා කරගෙන යා යුතුයි. තමා පටන් ගත්ත යම් කාර්යයක් දේනා ඒ කාර්යය නිස්සාරකට පැමිණෙන තුරු අවසානයකට පැමිණෙන තුරු අතරමඟ නතර නොකොට පවත්වාගෙන යන්නට ඕන. එහෙම Taman පටන් ගත්ත යම්කිසි කාර්යයක් අතරමඟ නතර නොකොට දිගටම පවත්වාගෙන යාමට අමාරු වන අසීරු වන නොයෙක් බාධා කෙනෙකුට එළඹෙනවා. අන්න ඒ එළඹෙන කවර හෝ බාධාවකින් නොමැදී ඒ බාධා තමා යට කරන්නට ඉඩ නොහැර ඒ බාධා යට කරගෙන නැඩගෙන ඉදිරියට යන්නට පුළුවන් යම් බලයක් සිටේ ඇත්නම් ඒක තමයි විරිය කියන්නේ. අනේ වීරිය සම්බෝධ්‍යංගය කෙනෙකු උපදවා ගත්තොත් මේ භාවනා කර්මයට ප්‍රතිපක්ෂව එන භාවනාවෙන් කෙනෙකු කලවා හරින්නට හේතු වන නීවරණ ධර්මයන් යෙන් තමා නොමැදී ඒ නීවරණ ධර්මයන් පළවා හැරීම සඳහා භාවනාව දිගටම කරගෙන යාමට වීරිය කියන මේ ධර්මය ඕන. අනේ වීරිය එනිසා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ඒ දෙවදෑරුම් වීරියක් හැටියට අපි එකක් විරිය සම්බෝධ්‍යංගයේ පිළිබඳව කතා කළ අවස්ථාවේදී දැක්වුවා. අන්න ඒ වීරිය උපදවාගෙන නිෂ්ඨාව පැමිණෙන තුරු සිතට වැටෙන්නට නොදී. සිත වැටෙනවයි කියන්නේ සිතෙන් කරගන්නට බලාපොරොත්තු වන ඒ වැඩේ කරගත නොවන පරිදි සිත දුර්වල කරගන්න. දුර්වලයකට දෙන ශක්තිය වැඩෙන ශක්තිය වර්ධනය කරන තෙහෙලක් වැඩි වීර්යය කියන්නේ. සිතට සිතේ දුර්වලත්වය දුර්ව නැතිකට සිත ශක්තිමත් කරන ධර්ම. ඒක සිතේ කියන එකට චිත්ත চৈতසික ධර්ම. ඒ චිත්ත চৈতසික ධර්ම ඒ සිතෙන් හා চৈতසිකයන්ගෙන් කළ යුතු යම් වැඩක් වේලා ඒ වැඩෙහි යෙදෙන්නට දුර්වල වූ බෑ ඒ නිසා ඒ දුර්වලකම් නැතිකොට සිත ශක්තිමත් කරන ධර්මය තමයි වීර්යය. මේ විරිය බෝධ්‍යංගයක්, සම්බෝධ්‍යංගයක්. එය ඕන කරනවා. එතකොට අර සති ධම්මවිචය කියන ඒ ධර්මයන් ඇති කර ගැනීමට ගැනීම සඳහා වූ භාවනාවෙහි යෙදීමට ඊළඟට ප්‍රීතිය පිළිබඳව අප කතා කළ ඒ විස්තරයෙන් තේරුම් ගන්නට හැකි වන්නට ඇති විරාස්වාද කියන්නේ Tamanට කිසි ආස්වාදයක් නොදන වෙන ඇති කර නොව ඇති නොකරන යම් කිසිවක කාලය යෙදෙන සිටීමට කෙනෙකුගේ සිත නැමෙන්නේ නැහැ පෙළඹෙන්නේ නැහැ කියන්නේ ඒ වැඩින් තමයි ආස්වාදයක් ලබන්නේ නැහැ. ප්‍රීතියක් ලබන්නේ නැහැ. දැන් සමහරු ඔය භාවනාව ගැන නෙවෙයි අපි ගන්න සාමාන්‍ය දෙයක් හෝ සමහරු සිටිනවා තමන් කරන ආරක්ෂාව. ඒ ආරක්ෂාව වෙන්නේ තනස්සා කිසිදු ආස්වාදයක් ලබන්නේ ඒ ඔහු ඒ කරන්නේ නොකර බැරි ජීවත් වන්නට වෙන කිසිදු මඟක් නැහැ. ඒ නිසා ඒක. සමහරක් එහෙම නෙවෙයි. තමන්ට සමහර විටක ඒ රක්ෂාවෙහි යෙදීම නිසා තමා එයින් උපයන ධනය ඉතා ස්වල්ප දෙයක් වෙන. තමාගේ එදිනෙදා ජීවිකා වෘත්තියට පමණක් සෑහෙන ධනයක් පමණක් එහෙම නැත්නම් ඊටත් අඩු දෙයක් පමණක් උපදවා ගන්න හේතු වෙන රක්ෂාවක් විය හැකියි. ඒ තමයි කරන කාර්යෙනි තමා ලබන ආස්වාදයෙන් කෙනෙක් ඒ කටයුත්තේ බොහෝම උවමනාවෙන් උනන්දුවෙන් යෙදෙන. යෙදෙන එහෙමයි සිටින. දැන් කාටත් එහෙමයි සමහරු එහෙම අය දැන් ඒබඳු ආරක්ෂාවල යෙදෙනවා. කියන්නේ ඒ ආරක්ෂාවේ කිරීමෙන් Taman කිසිදු Tamanට සමාජ පිට සතුටු කරවන්නට බැහැ. එයින් Taman කිසිදු ආස්වාදයක් ලබන්නේ නැහැ. තමාගෙන් ලෝකයට මහජනයාට සිදුවන සිත යහපත ආදී සලකා හෝ තමා තුළ මේ තමා කරන වැඩෙන් යම්කිසි ආස්වාදයක් ඇති කරගන්නට බැරි නම් ඒ තැනත්තා ඒ රක්ෂාව කිරීමට සුදුසු කෙනෙක් නෙවෙයි. හරිනම් ඔහු කළ යුතු තිබෙන්නේ තමාට එබඳු තෘප්තියක් ලබා ගත හැකි රක්ෂාවක් සොයාගෙන. දැන් ඒ ඒ රක්ෂාව පිළිබඳ අන්න ඒ වගේ තමයි. මේ යම්කිසි දෙයකින් දැන් මේ භාවනාවෙහි යෙදෙනවයි කියන එක හැමදෙනාටම ඒ ඉබඳු ආස්වාදයක් දැනවීමට කාරණයක් වන්නේ නැහැ. භාවනාවෙන් ලැබෙන ඉබඳු ආස්වාදයක් පිළිබඳව භාවනා නොකරන්නෙකුට කොහොමදවත් හිතා ගන්නටත් බෑ. ඒ භාවනා කොට ලබන ඒ ආස්වාදය භාවනා නොකර ඇති කරගන්නට බැරි එකක්. එහෙම නිසා බොහෝ දෙනෙක් භාවනාව රුචි කරන්නේ නැහැ. ඔවුන් හිතන්නේ තමා කරන තමන් යම් ආස්වාදයක් ලබනවා නම් මේ භාවනාව හැර වෙනත් දේවල් කරලා ඒ දෙයින් ලබන ආස්වාදයේ වැනි ආස්වාදයක් භාවනාවෙන් ලබන්නට බෑ විත්තක්කට වෙලා වාඩි වෙලා එරමියක පාගෙන කඳ කෙලින් තියාගෙන ඔය ඉන්නේ ඉන්නවා මිසක මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්නේ එනිසා ඒ තැනත්තාට මේ භාවනාවේ තිබෙන ප්‍රීතිය ඒන් ලැබෙන ආස්වාදය ගැන කොහොමදවත් කලකා ගන්නට බෑ. ඒ භාවනාවේ යෙදෙන තැනත්තාට වන් එය નિરાස්වාද කියන්නේ નિરાස්වාදනීය එකක් නම් ආස්වාදයක් නොදැනවන එකක් නම් ඒ තැනත්තාට භාවනාවේ කලක් යෙදෙන්නට බෑ. ඒ නිසා ප්‍රීතිය කියන එක භාවනාවෙන් ලැබෙන දෙයක්. ඒ ප්‍රීතිය හේතු වෙනවා භාවනා කිරීමෙහි තව දුරටත් මේ තරක්තාව යොදවන්න. යොදවන්න. ඒක ඒ ලෞකික මේ කොය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ පංචකාමයන් ඇසුරු කොට පංචකාමයන් අරමුණු කොට ඇතිවන්නා වූ ලෝභා ලෝභාදියෙන් යුක්ත වූ සිත්වල උපදනා වූ ප්‍රීතිය වගේ නෙවේ. ඒ ලෝභයට ප්‍රතිපක්ෂ අලෝභය ඇතිවන, ද්වේෂයට ප්‍රතිපක්ෂ අද්වේෂය ඇතිවන, මෝහයට ප්‍රතිපක්ෂ අමෝහයයි කියන ප්‍රඥාව ඇතිවන භාවනාමය සිතේ ඇතිවන ප්‍රීතියකුයි මෙතන සලකන ප්‍රීති සම්බෝධ්‍යය. ඒ ප්‍රීතියයි භාවනා කරන්නට කලින් Taman උපදවාගත් ඒ රූපාදී ආරම්මණයන්ගෙන් ලත් සාමිත ප්‍රීතියයි කියන මේ දෙක සසඳා බැලීම කළ හැකි තැනත්තා ඒ දෙවදෑරුම් වූ ප්‍රීති උපදවාගත ඒ දෙවදෑරුම් ප්‍රීතිය උපදවාගත තැනත්තා Taman සාමිත ප්‍රීති වශයෙන් ලබාගත් ප්‍රීතියක් මේ භාවනාවෙන් ලබන නිර්ආමිත ප්‍රීතියක් කොයිතරම් වෙනස්ද කියන එක තේරුම් ගන්න. එහෙම තේරුම්ගෙන ඒතනත්තාට හැකි වෙනවා තමා ඒ නිර්ආමිත ප්‍රීතිය ලබාගත්ත නැත්නම් ලබා ගන්න ඒ භාවනා කර්මෙහි මනසේ යෙදෙන්නට. ඒ නිසායි ප්‍රීති සම්බෝධ්‍යංගය කියලා සම්බෝධ්‍යංගයක් හැටියට දක්වා තිබෙනවා. නැත්නම් අතරමගේ භාවනා කර්මය නවතින. යන්නේ නැහැ ඉතින්. මේ ප්‍රීතිය නිසා ප්‍රීතියෙන් තමාව තව දුරටත් භාවනාවෙහි යොදවන්නට ඒ ප්‍රීතිය සමස්ත ප්‍රීත් සම්බෝධ්‍යං ඊළඟටයි මේ පස්සද්ධි සම්බෝධ්‍යංගය දක්වා තියෙන්නේ ප්‍රීතිය නිසා ඇති වෙනවා පස්සද්ධි කාමජ්ජම් පීකත්තාය පීති පස්සද්ධත්තාය කියන්නේ පීති පස්සද්ධත්තාය ප්‍රීතිය පස්සද්ධිය පිණිස වේ පස්සද්ධි එතකොට කාය චිත්ත කියන මේ වායෙහි ඒ දාහ ගති දුරුකොට සිත කය දෙකම භාවනාවට යෝග්‍ය පරිදි සකස් කරන බව මේ සද්ධිය කියන. ඒ නිසා එතනත්තාට පස්සද්ධියෙන් යුක්ත තැනත්තාට තමා භාවනාව සඳහා ගත කළ කරන කාලය ගත වී යන බවක් වත් දැනෙන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ ඕනෑ තරම් වේලා තමාට පුළුවන් ඒ භාවනාවෙහිම ගත කරන්න. භාවනාවේ යෙදී සිටින්නට බොහෝ වේලා සිටින්නට පුළුවන්කම මේ පස්සද්ධි සම්බෝධියන්ගේ නිසායි. ඒ පස්සද්ධිය ඇතිවීමට හේතු වන කරුණු දක්වා තිබෙනවා. සප්ත ධම්මා පස්සද්ධි සම්බෝධංගස්ස උපාදාය සංවත්තේ සංවත්තන්ති ඒ කර්ම සත පනීත භෝජන සේවනතා කියලා එකක් තමයි පනීත භෝජන සේවනතා කියන්නේ ප්‍රනීත ආහාර සේවනය කිරීම කියන්නේ හොඳ ආහාර ප්‍රනීත ආහාර භාවනා කිරීමේ කියන එකත් ශරීරයට බොහොම විහෙස ශරීරය බොහොම මහන්සි කරන වැඩක්. ඒක නිකම් නිදීමක් වගේ සැලකිය යුතු නෑ. ශරීරයට වෙහෙසගෙන ඒ ඒ නිසා මේ ප්‍රණීත භෝජන කියන ශරීරෙහි ඒ අවශ්‍ය කරන ශරීරයට අවශ්‍ය ඒ පත්‍ය යම් සපයන ආහාරය උවමනා කරන සමහරෙකුට භාවනා කරන විට තමා වඩා කැමති ආහාර පිළිබඳවද සිත ඇති වෙනවා සමහරකට ඒවා ගැන කල්පනාවක් බලවත් වේ එහෙම කටයුතු වල යෙදෙන විට ඒ ගැන කතාවක් වෙනවා අර මාතික මාතා කියන ඒ උපාසිකාව පිළිබඳව සඳහන් වෙන තැන. එතුමිය භික්ෂුන් වහන්සේලා සමූහයක් භාවනා කරන තැනකට ගිහින් ඒ කතාව දිගට මම කියන්නට උවමනා නැහැ. ඒ ගිහින් වහන්සේලා නිශ්ශබ්දව විශාල පිරිසක් ඉන්න තැනක කිසිදු ශබ්දයක් නැතිව නිශ්ශබ්දව සිටීම නිසා සැලකුවේ හඳුරු වුණොන් සමග ભેද භින්න වෙලා ඉන්නට ඇති කතා බහම කොට ඉන්නවා ඇති කියලා ඉතින්දී ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා අපටත් ওই භාවනාව කළ හැකිද කියලා. තාත්තක් කිව්වා. කර්මස්ථාන ලබාගෙන ගෙදර ගිහින් භාවනා කරනවා. ඇගේ භාවනාව මේ හාමුදුරුවන්ගේ භාවනාව මස්තක ප්‍රාප්තව වන්නට කලින් හොඳට ඉටු වුණා සිදු වුණා. එයා අනාගාම සත්‍යයට පැමිණි. එපමණක් නෙවෙයි අනුන්ගේ සිත් වුවද කියන්නට දැනගන්නට පුළුවන් ශක්තියද මේ මාතික මාතාවන්ට ලැබුණා. ඒ බැලුවා තමන් මේ උපදෙස් ලබාගත් ඒ හාමුදුරුවන් ඇතුළු ඒ භික්ෂුන් වහන්සේලාගේ తත්වය වහන්සේලා මේ තමා දැන් ලබන ඒ ඒ ප්‍රීතියේ ඒ සැපය ලබනවාද දැන් තමන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොට එක මාර්ගයකින් නෙවෙයි සෝවාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය. මේ සපත ඈත් ලබන අනිත් භික්ෂුන් වහන්සේලාත් ලබනවාද කියලා. බලනකොට ඒ කිසිදු භික්ෂුන් වහන්සේ නමක් තාම භාවනාවෙන් ඒ ලබාගත යුතු ලෝකෝත්තර දියුණුව ලබාගෙන නැහැ. ඒ කල්පනා කළා මොකද හේතුව ඇය සැලකුවා. එතෙන්දී ඇයට පෙනුණා මේ හාමුදුරුවරුන්ට ප්‍රත්‍යයෙන් තිබෙන අදුපාඩු. ඒ නිසා ඒ හාමුදුරුවරු කැමති කැමති දේවල් අය පිළියෙල කරලා ගිහින් දුන්නා. දානයේ වශයෙන් පිළියෙල කරලා දුන්නා. හාමුදුරුවරු කල්පනා කළා මේ අප කැමති වෙන අපට අදහස් වෙන යමක් වේ නම් මේ මේ මේ මාතාව අපට ඒව එවනවා. දැනගත්ත යම් කිසි විශේෂ තත්වයකට පැමිණයි කියලා මේ හාමුදුරුවරුන්ගේ අර ප්‍රණීත භෝජන සේවනයේ හේතු කොටගෙන භාවනා කර්මයට අවශ්‍ය වන ඒ පස්සද්ධි ආදී සම්බෝධිංග ධර්ම දිනු වෙලා භාවනාව මුදුන් පැමිණුණා මහන්සියලා හැමදෙනටම රහත් වෙන්නට පුළුවන්. අන්න එයින් පෙනෙනවා ප්‍රනීත භෝජන සේවන කෙනෙකුට ඒ කැමැති ආහාර ඒ නොලැබී යාමත් එක පාඩුවක්. එයින් අදහස් කරන්නේ නැහැ තමන් නොයෙක් ආහාර පාන පිළිබඳව හිතේ හිතා ඒවා කියනවා නම් හොඳයි කී කිය කල්පනා කර කර ඉඳීම භාවනාව දියුණු වීමට කාරණයක් වෙනවායි කියන්නේ. ඒක නෙවෙයි අදහස් කරන්නේ. එහෙම නෙවෙයි. මේ භාවනා කරන කෙනෙක් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ නමක් නම් නමක් නම් ලද දෙයින් සතුටු වන්නට ඕනේ. ලැබෙන දෙයකින් යැපෙන්නට පුළුවන් කෙනෙකු වන්නට ඕනේ. ඒවා පිළිබඳව සොයසවා විමසින්න සායාම නෙවෙයි. ඒත් ඒ Taman කැමති දෙයක් ලැබෙනවා නම් එය ඒ ප්‍රණීත භෝජන යෙන් ලැබෙන පහසුවක්. ඒකයි මෙතන දක්වන්නේ පණීත භෝජන සේවනතාව. තව දක්වනවා උතුසුඛ සේවනතා කියලා. උතුසුඛ සේවනතා කියන්නේ ඍතු සප්‍රාය ලැබීම. සප්‍රාය ඍතුව. දැන් සමහර කෙනෙකුට සමහර තැන් සමහර පළාත් පවා තමාගේ ශරීර සෞඛ්‍යයට වද හොඳ නැහැ හානිකරයි. දැන් මෙහෙම තැනක කිසිදු රෝග පීඩාවක් නොමැතිව සිටින කෙනෙකු ඊට වඩා වෙනස් පළාතකට ගියාම Tamanta කවදාවත් නොතිබුණු සම්ප්‍රතිශ්‍යා තීනත්තාදී එබඳු රෝග පවා හැදේ. එතකොට රෝගී බව භාවනා කර්මය කරගෙන යාමට බාධාවක්. ඒ නිසා ඒ ඍතු සප්තාය සුදුසු ඍතු වලදීම අභෝජනය ලැබීම වගේම වුමනා කරනවා. එය හේතු වෙනවා පස්සද්ධි සම්බෝධ්‍යංගේ ඇතිවීම. ඒකයි උතු සුඛ සේවනතා කියන එකකින් අදහස් කරන්නේ. සුදුසු ඍතු සීතය සමහරෙකුට හොඳයි, සමහරෙකුට උෂ්ණය හොඳයි, සමහරෙකුට සමපීතෝෂ්ණ ගුණය හොඳයි. ඉතින් ඒවා තමයි ශරීරයට ඔරොත්තු දෙන. එබඳු ඍතු සේවනය කිරීම ඒ පස්සද්ධ සම්බෝධ්‍යංගයේ උපදවා ගැනීමට හේතුවක් හැටියට දක්වනවා. ඉරියාපත සුඛ සේවනතා කියලා තව එකක් දක්වනවා. ඉරියාපත සුඛ කියන්නේ අප පවත්වන ඉරියව් හතරක් කියලා. ඉඳීම, සිටීම, සක්මන් කිරීම හා සයනය. ඒ ප්‍රධාන ඉරියව් හතරක් අපවත්වනවා. ඒ ඉරියව් අතුරෙන් සමාත ඒ භාවනා කර්මය හොඳට කරගෙන යාමට වඩාත්ම හොඳ ඉරියව්වක් පිළිනවා නම් ඒක වඩා ඒ ඉරියව්ව වඩාත්ම පැවැත්වීම. ඒකයි ඉරියාපත සේවනතා කියන එකෙන් අදහස් කරන්නේ. සමහරෙකුට පුළුවන් හොඳට භාවනා කරන්නට ඉඳගෙන. තවත් කෙනෙකුගේ සිත වඩා හොඳට සමාධිගත වෙනවා සක්මන් කිරීමේ. අනේ විදිහට වෙනස්කම් පිළිෙන්නට පුළුවන්. සමහර විටක එක්කෙනෙකුට වුණත් එක් එක් අවස්ථාවලදී වෙන වෙනත් ඉරියව් ඒ භාවනාව සඳහා යෝග්‍ය විය හැකියි. අන්න එහෙම අවස්ථාවේදී ඒ වඩා හොඳ ඉරියව්ව තෝරාගෙන එහි ඒ ඉරියව්ව පවත්වමින් භාවනාවෙහි යෙදීමයි මේ ඉරියාපත සුඛ සේවනතා කියන එකෙන් අදහස් කරන්නේ. තව තිබෙනවා මධ්‍යස්ත ප්‍රයෝගතා කියලා. මධ්‍යස්ත ප්‍රයෝගතා කියන එකෙන් දක්වා පිළිෙන්නේ නම් තමන්ට ඔය කියන ලද කරුණු වලින් සුදුසු වෙන කිසිවක් නොලැබී ගියා. එහෙම අවස්ථාවලදී තමා ඒ කම්මස්සගත බව කම්මස්සගතයි කියන්නේ කර්මය සොකීය කොට ඇති බව. දැන් පනීත භෝජන සේවනතා උතුසුක සේවනතාවයාදී ඒ කරුණු කීවන් ඒවා හැම දිනාටම නොලැබී යන්නට පුළුවන්. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ලෝකක හාමුදුරුවන්ට ප්‍රණීත ආහාර කෙසේ වෙතත් කුස පිරෙන ආහාරයක් කවදාවත් Taman ජීවත්ව සිටින කාලය තුලදී ලැබිලා නැහැ. ඉතින් ඒ තමන්ට එහෙම ආහාර නොලැබී යාම ගැනම කනගාටු වෙවි දුක් වෙවි ආහාරම් සොයමින් කාලය ජීවනම් වහන්සේට රහත් වෙන්නට බැහැ. එහෙම කෙනෙකු වෙත එහෙම වෙන්නට පුළුවන් සමහර විට අප කැමති බොහෝ දේවල් ලබන්නට නමුත් නොලැබී යන. එහෙම අවස්ථාවලදී මධ්‍යස්ථ ප්‍රයෝගකය ඒවා පිළිබඳව මධ්‍යස්ථ වීමයි එක අදහසක් තමයි මධ්‍යප්ත ප්‍රයෝගතා කියන එකෙන් ගන්න. ඒවා පිළිබඳව ආහාර පාන, ඍතු ගුණ ආදී මේවා මුලදී ගියත් හැමදෙනාටම හැම දෙයක්ම වාගේ බොහෝ සෙයින් ලැබෙන්නේ සිදුවන්නේ තමා අතීත භවවලදී කරන ලද කුසල අකුසල කර්ම අනුවයි කියලා ඒ කර්මය සොකීය කොට ඇති බව සලකනවා. කටයුතු කිරීම එයින් අපේක්ෂා තව අදහසක් තමයි මධ්‍යස්ථ ප්‍රයෝගතා කියන්නේ තමාට සමාජයේ ශරීරයට ඔරොත්තු දෙන පරිදි ඒ භාවනා කර්මෙහි වුවත් යෙදී දැන් මුළු දවසම විදේතම භාවනා කොට දවස් 3-4කින් ළඩ වී භාවනා කර්මය එහෙම පිටින්ම අත්තරින්නට සිදුවනවාට වඩා හොඳයි ඊට වඩා අඩු වේලාවක් තමා ඒ උග්‍ර වශයෙන් භාවනා කිරීම කොට ස්වල්ප වේලාවක් කර්මක වේලාවක් විවේක අරගෙන තමාගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගෙන දිගු කලක් භාවනා කරන්නට හැකියාව ඇති කරගන්න. ඒක ඉතින් ඒ එකිනෙක කෙනා විසින් දත යුතු කාරණයක් මිසක කාටවත් ඇඟිල්ලෙන් නැනලා කියන්නට බෑ මේක මෙච්චර කරන්නේ මේ පමණ ඇති ඒක තමන් දැනගන්න ඕන. තමා පිළිබඳව තමාගේ ශරීරයේ ඇති තමාට උරුත්තු දෙන තරම් තමා දැනගන්න. දැනගෙන එළිය දෙන්නට. ඒ මොකද ලෙඩවීම රෝගී වීම බොහොම ප්‍රධානයට බාධාවක් කියලා ගන්නවා. ප්‍රධානයට නුකාලයක්. ප්‍රධානයි කියන්නේ එකකින් අදහස් කරන්නේ මේ භාවනා කිරීම වශයෙන් වීරිය කිරීමට ප්‍රධාන කියන වචනේ නොඑක් තැන්වල එනවා. ප්‍රධානයට නොකල් ප්‍රධානයට නුසුදුසු අවස්ථා. එතන ප්‍රධාන කියන්නේ වීරියට. ඒ වීරිය නිකම් වීරිය නෙවෙයි භාවනාමය වශයෙන් පවත්වන වීරිය. ඒ වීරිය පැවැත්වීමට නුසුදුසු අවස්ථාවක් හැටියට දක්වා තිබෙන්නේ රෝගී අවස්ථාව. රෝගී අවස්ථාව. සමහර විට මේ රෝගය උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසායි එහෙම රෝගී අවස්ථාවවලදී ඒවාට පිළියම් කරගන්නට ප්‍රතිකර්ම ගන්නට ඕන සුදුසු දෙහෙත් පිළිත් අරගෙන ඒ රෝගය සමනය කරගෙන තවදුරටත් භාවනාවේ යෙදෙන්නට ඕන. එහෙම නැත්නම් උග්‍ර වශයෙන් භාවනා කරන්නට ගියොත් සමහරට රෝගය සාධ්‍ය රෝගයක් කලින් තිබුණට ඇතැම් විටක අසාධ්‍ය රෝගයක් වන්නට සමීප කරගන්නට පුළුවන් ලෙඩක්ව තිබුණ දෙයක් සුදුසු කල්හි දෙහෙත් හේත් නොගෙන සමීප කරන්නට බැරි රෝගයක් බවට පමුණවා ගන්නට හේතු වෙනවා. ඒ නිසා මේ මධ්‍යස්ථ ප්‍රයෝගතා කියන එකෙන් දැක්වෙන එක අදහසක් තමයි මධ්‍යස්ථ වෑයම කියන්නේ. මධ්‍යස්ථ ප්‍රයෝගතා. එයද මේ පස්සබ්දිය ඇති කර ගැනීමට ඉවහවන කරුණක්. තව කාරණයක් දක්වනවා සාරබ්ධ පුද්ගල පරිවර්ජන කාච. සාරබ්ධ පුද්ගල කියලා කියන්නේ බොහොම මේ ගොරෝස් වැඩ පිළිවෙන මිනිස්සු. දඬු ගුරු කැට කැදලිපි ඔය ආදී අරගෙන තමයි ඒ අයගේ වැඩ අනුන්ට පහර දීන් ආදී ගොරෝසු වැඩ කරනවා. එබඳු අයගේ අසුර අත්හැරීම එක කාරණයක් හැටියට දක්වනවා. ඒ සිරික් බැක්ගල සේවනක. කියන්නේ හොඳ මෘදු මොළොක් ගති පැවතුම් ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීම. අනික දක්වා තිබෙන්නේ තදදී මුක්තතා ඒ පස්සද්ධි සම්බෝධ්‍යංගය උපදවා ගැනීමට නැමුණු බරවුණු හැරුණු සිත අදහස හැමතිස්සෙම ඇතිව සිටීම. ඒකයි තබ්බදි මුක්තතා. ඒ තබ්බදි මුක්තතා කියන මේ වචනය ඔය හැම බෝධ්‍යංගයක් උපදවා ගැනීම සඳහා දක්වන කරුණු වලදී අන්තිමට එදී තදදි මුක්තතා. ඒ බෝධ්‍යංගයේ පිළිබඳව තදදි මුක්තතාවක් දැක්වෙනවා. කදදි මුත්තතං අදි මුත්තතා කියන එකයි එහි වචන බෙදීම. තං අදි මුත්තතා. අදි මුක්තිය කියලා කියන්නේ අදහස. අදහස. සිතේ බලපවත්වන අදහස. අදි මුක්තිය කියන්නේ ඒ දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ නුවණ දක්වන තැනදී එනවානේ අදිමුක්තිං ඥානාත අධිමුක්තිං ඥානාති කියන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ අදහස්ද දනි. බුදුරජාණන් වහන්සේ දැනගන්න. මේ පුද්ගලයා මොන අදහස් ඇති කෙනෙක්ද? මොහු අනුන්ට හිංසා කිරීමේ අදහස් බහුලව ඇති කෙනෙක්. මොහු අනුන්ගේ දේ පැහැර ගැනීමේ අදහස් බහුලව ඇති කෙනෙක්. ඔය ආදි වශයෙන් එකිනෙක කෙනාගේ පිළිබඳව අදහස් දන්නවා. ඉතින් හැමෝගේම අදහස් එක සමාන නොවේ. මේ විදිහේ කටයුතු වල යෙදෙන අයගේ අදහස් වශයෙන් ඔක්කොම හැම අදහස්ම එක සමාන නුනා. සමහර වලින් සමහර අදහස් වලින් සමානත්වයක් සමානත්වයක් තිබෙනවා සමහර අදහස් හැම අදහස් වලින්ම එක සමාන නුනා. එහෙම හැම අදහස් වලින්ම එක සමාන අය ලෝකේ සොයා ගැනීම අමාරුයි. ඒ අධිමුක්ති කියන එකෙන් දක්වන්නේ ඒකයි. ඒ විශේෂයෙන්ම නානාභිමුක්තිකතා ඥානයෙන් බුදුරජාණන් වහන්සේ දැනවදාරන්නේ ඒ ඒ අදහස් ඇත්ත වුන් ඒ ඒ අදහස් ඇත්ත වුන් සමග එක්වන එක දැක්වීම. දැන් අපි බලමු මේ රටේම කොහේ හරි කොයි රටක හෝ ඒ ඒ අදහස් ඇත්ත වුන් ඔවුනොන් එකතු වෙනවා. දැන් ගැට කපන මිනිස්සු. ඔවුන්ගේ අදහස මොකද්ද? ගැට කපා ජීවත් වන්න. ඉතින් ඔවුන් එකතු වෙනවා. තුන් හතර දෙනා එකට එකතු වෙලා යන්නේ. ඒ ඔවුන් අදහස් වශයෙන් එකයි. අදහස් වශයෙන් සමානයි. එකට ගැළපෙනවා ඔවුන්. ඒ වගේ අදහස් තිබෙනවා. අනේ ඒ ඒ ඒක තද අදිමුක්තිය කියන එකෙන් දැක්වෙන්නේ. මෙතන අදිමුත්තතා, තදදිමුත්තතා කියන්නේ ඒ ඇට නැඹුරු වුණු බර වුණු ඒක පාලි වචන වලින් දක්වා තිබෙන්නේ නින්න පෝන පබ්බාර නින්න පෝන පබ්බාර පබ්බාරේ කියන වචනය පාවිච්චි කරනවා මේ ඔ පර්වතවල ඉදිරියට નિરાති වෙන ගල් තිබෙන එහෙම ඒවට කියන පබ්බාරේ කියන. ඒකට ඒ නින්න නින්න කියන්නේ නිම්න වූ නිම්න කියන්නේ නැම්මනේ නිම්න පෝණ කියන්නේ ඒ පැත්තට බර වෙච්ච. ඒතකොට නිම්න පෝණ පබ්බාර කියන මේන් අදහස් කරන්නේ ඒ ඒ සමා පස්සද්ධි සම්බෝධ්‍යංගය. උපදවා වීමට බර වූ අදහස ඇති බව අදහස ඇති බව. ඒකයි තදති මුත්තක. ඒතරේ අදහස තිබෙන එක්කිනා කුමක්ද කරන්නේ? ඊළඟට බලන්න ඕනේ ඒකනේ. දැන් ඒ සදවිමුක්තතා කියන එකෙන් අදහස් කළේ පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇති කර ගැනීමේ අදහස. ඉතින් මේ පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇති කර ගැනීමේ අදහස ඇති කෙනෙක් ඒ පස්සද්ධි සම්බෝධ්‍යංගය ඇතිවන ඇතිවුණු පස්සද්ධි සම්බෝධ්‍යංගය දියුණුවන දෙකයි දෙන්නේ. එතකොට මේ පස්සද්ධි සම්බෝධියංගය ඇතිවන බලවත්සේ ඇතිවන ඒ ඇතිවුණු පස්සද්ධි සම්බෝධියංගය වැඩෙන සම්පූර්ණ වන ක්‍රියාව කටයුත්ත වශයෙන් ගත යුතු තිබෙන්නේ කුමක්ද? මේ සතිපට්ඨාන භාවනාව. භාවනාව. ඒකෙන් හිියේ දෙන තැනට පස්සද්ධිය වැඩෙන. පස්සද්ධිය වැඩෙන. දැන් තිබෙන පස්සද්ධියට වඩා තව මිනිත්තු 10කින් 15කින් ඒ භාවනා කර්මෙහි යෙදී සිටියොත් ඇතිවන්නා වූ පස්සද්ධිය බලවත්. ඊටත් එහා තව ගියොත් ඒ අවස්ථාවේදී ඇතිවන පස්සද්ධිය ඊටත් වඩා බලවත්. එහෙමද දැන් ධ්‍යාන ගැන අප කතා කරනවා. ඒ ධ්‍යාන ගැන කතා කරද්දී අප දැනගන්නා කරුණක් නේ ධ්‍යානාංග කියලා පහක් තිබෙනයි කියන්නේ. ඒ ධ්‍යානාංග අපට මේ දැනුත් උපදිනවා. දැන් උපදිනවා ඒ ධානාංග වශයෙන් ගනු ලබන ධර්ම. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකග්ගතා. මේ ධර්මපත ජනිත තිබෙනවා. නමුත් ඒ ධර්මපතෙන් යුක්ත වූ මේ දැන් අපට ලැබෙනා වූ සිත ධානසිතකයි වෙන් කර දක්වන්නේ නැහැ. අපට ලැබෙන දැන් අපට ලැබෙනා වූ මේ මේ කුසල ක්‍රියාවෙහි යෙදමින් සිටින විට අපට උපදනා වූ සිත දක්වන්නේ කාමාවචර කුසල් සිතක්. ඒ කාමාවචර කුසල් සිතක් වූ එහිද ධානාංග වශයෙන් දැක්වෙන විතක්ක, ਵਿਚාර, තීති, සුඛ, ඒකාග්‍රතාව කියන යංග තිබෙනවා. ඒ අංග තිබුණත් ඒ අපට ලැබෙන සිත ධාන සිතක් නොවන්නේ ධාන සිතක తත්වය මේ සිත්වල නැහැ. සිත්වල නැහැ. ඒ අංගවල ධාන සිතක ලැබෙන ආකාර වූ බලවත් ස්වභාවයක් නැහැ. ඒ බලවත් බව ලැබෙන්නේ ධ්‍යාන සිතෙහි කොහොමද? නොනවති කරගෙන ගිය භාවනාව. භාවනාවේදී බලය ලැබෙන. භාවනාව නිසා වැඩේ. භාවනා කියන වචනේ මේ පිනුම් දන්නවනේ මොකක්ද ඒකේ තේරුම කියලා. භාවනා කියන්නේ වඩයි කියන එක. භාවේති භාවනා. වඩානුයි භාවනා නම් වඩනවා කියන්නේ සංවර්ධනය කියන්නේ ඒ වගේ වර්ධනය වැඩිම දියුණු කිරීම ඒ භාවනාවෙන් දියුණු කරනවා. ඒතකොට දියුණු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ලොකු කරනවා කියන එක නෙවෙයි. ලොකු කිරීම කියලා එකක් ගන්නට නෑ මේ නාම නාම ධර්මයන් පිළිබඳව. හිත පිළිබඳව, චෛතසික පිළිබඳව එහෙම වැඩිමේ වැඩිමේ කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. තිබුණු තත්වයට වඩා ලොකු වීමක් කියන්නේ. ඒකේ වගේ ඉදිමන වගේ ස්වභාවයක් නෙවෙයි. එන මොකක්ද තත්වය? ඒකේ බලවත් බව, ශක්තිමත් බව. ඒකයි දියුණුව කියන්නේ. දැන් සිතක තිබෙන පස්සබ්දිය දියුණුව කියන්නේ ඒ පස්සබ්දි ස්වභාවය. කුසලයක මනසේ සිත යෙදවීමට බාධක වන ක්ලේශ ධර්ම වෙත්නම් අන්නේ ක්ලේශ 10 සංසිඳවා සංසිඳුරු බව සිතේ ඇති කරලීමයි පස්සබ්දියට ආස්වාදය. එතකොට ඒ අයත් වන ඒ ඒ ක්‍රියාව නැත්නම් ඒ ස්වභාවය පස්සබ්ධයට අයත් ඒ ස්වභාවය වැඩෙනවා නම් දියුණු වෙනවා නම් එයින් අදහස් කරන්නේ වඩ වඩා වඩ වඩා ඒ සම්පූර්ණ බව සිතේ පැවතීම සම්පූර්ණ බව සිතේ පැවතීම ඒක භාවනාවෙන් ලැබෙන. ඒ ලැබෙන නිසා තමයි ඒ පස්සද්ධිය බලවත් වූ අය, වැඩුණු අය භාවනාවෙන්ම ඒ වඩා ගන්න වඩා ගන්නට වඩා ගන්නට තව තවත් මේ භාවනා කර්මෙහි යෙදෙන්නට පුළුවන්කම Tamanට ලැබෙනවා. ඒ නිසා කාලක්ෂේපය කාලය ගත වී යාමද දැනෙන්නේ නැහැ. දැන් දැන් පැය භාගයක් කියන එක ගත වෙන්නට බලාගෙන ඉන්නට ඕනේ කොච්චර වෙලා යනවද කියලා භාවනාව පුරුදු වෙන තුරු භාවනා කරන්නට පටන් ගත්ත කෙනෙකුට ඒ පැය භාගයක් නම් භාවනා කරන්නේ ඒ පැය භාගය නිකන් දවසක් වගේ දැනෙන්නට. මේක යන්නේ නැහැ වගේ වෙලාව. නමුත් ඒ පුරුදු වුණු කල්හි භාවනාව හොඳට පුරු වුණාම පැය භාගය ගත වී යන යන එක Tamanට කොහොමද දැනෙන්නේ? දැනෙන්නේ නැහැ. Taman කොයිතරම් වේලා ඒ භාවනාවෙන් යෙදී සිටියද කියලා ප්‍රොලෝසුවක් එහෙම බලා දැනගන්නවා මිසක නැත්නම් Tamanට දැනගන්නට ඒ තරම් තමාගේ සිත මෙයට යෙදිලා අනේ මේ විදිහේ ආස්වාදයක් ප්‍රීතියක් සංසිඳීමක් කෙනෙකු භාවනාවෙන් ලැබෙනවා අනේ එබඳු එලෙස ලබන ප්‍රීතිය තමයි පීති සම්බෝධ්‍යංගය කියලා අප පසුගිය දිනේ ඉගෙන ගත්තේ. ඒ විදිහට ලැබෙනා වූ සංසිඳීම තමයි අද පස්සද්ධි සම්බෝධ්‍යංග නාමයෙන් ඉගෙන ගත්තේ. දොරේ පස්සද්ධි සම්බෝධ්‍යංගය වඩා ගන්නට නම් දියුණු කරන්නට නම් අන් මඟක් නැහැ කරා. මොකක්ද කළ යුතු තිබෙන්නේ? භාවනා ක්‍රී භාවනාවේ යෙදී. එම නැත්නම් අපිට ස්වල්ප වශයෙන් ඒ අවස්ථාවලදී උපදනා පස්සද්ධියක් තිබෙනවා. ඒක වුණත් ඇතිවන්නේ නැහැ. එය ඇති කර ගැනීම තමයි පිළිවෙලින් දියුණු කලේ නැහැ. දැන් අපි ගනිමු කෙනෙක් උදේ හෝ නැත්නම් සවස හෝ නැත්නම් උදේ සවස දෙකේ ඉන්නවා. එතනත්තා බුදුන් වඳිනවා. ඒ ඒ යම් කිසි වැඩ පිළිවෙලක යෙදෙනවා. ඒ තනත්තාගේ සිතෙහි ඒ අවස්ථාවේදී වද ඇතිවන්නා වූ පස්සද්ධිය බලවත්කයේ ඇතිවන්නේ නැත්නම් ඔහු ඒ කටයුත්තේ යෙදෙන්නේ නොකර බැරි දෙයක්. සමහර ඒවා තියෙනවා සමහරු ඒවා කරන්න පුරුදු වෙලා තිබෙන. ඒ කරන්න පුරුදු වෙලා තිබෙන නිසා සමහර හිතනවා නොකළොත් වරදින්න. ඉමත් හිතනවානේ හැමදාම කරගෙන ආපු එක අද නොකළොත් හොඳ නැහැ කියලා එහෙම කරනවා. එහෙම එතකොට ඒ පස්සද්ධිය ආදියක් ඒ තරම් බලවත් වේ උපදින්නේ නැහැ. තමන්ට ඒ දේ ඒ කරන දේ හරි හැටියට කරගත හැකි වන්නේ තමා ඒ කරන දෙහි ඇති වටිනාකම සලකාගෙන. ඒ නිසා භාවනාව පමණක් නෙවෙයි මෙහා පිට අනිකුත් පින්කම් වලදී පවා ඒ කුසල්සිත බලවත් වීමට මේ පස්සද්ධියේ වැඩිවීමක් හේතු වෙනවා. එහෙම නැත්නම් ඒ කුසලයේ තමා මනසේ යෙදෙන්නේ නැහැ. කුසල් සිතක් වුණා. ඒ කුසල් සිත අපි ගනිමු. පිරිසක් සිටිනවා. අපි මේ පිරිසම ගනිමු. මේ පිරිසම මල් පිදීමෙහි යෙදෙනවා. මල් පූජා කරනවා බුදුරජාණන් වහන්සේට. මේ මල් පූජා කරන අවස්ථාවේදී ඒ සිටින පිරිස අතර හැම දෙනාටම උපදනා සිත වශයෙන් අපට වුණා නම් අපට කියත හැකි ಜಾති වශයෙන් සැලකෙන විට නැත්නම් ඒ ආකාර වශයෙන් සැලකෙන විට එකම සිතක් කිය මේ හැම දිනාටම උපන්නේ. එකම සිතක් කියන්නේ අපි මගේ සිත අනිත් එක්කෙනාටත් උපන්නයි කියන එක නෙවෙයි. නම් වශයෙන් ගන්නවා නම් සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංඛාරික සිත. අපි කියමු එහෙම. අපිට කල්වත් ඇනෙවුවා නෙවෙයි අපට අනකලා නෙවෙයි අප අපගේම කැමැත්තෙන් අපට තියුණුව ඇති වූ සිතක්. මේ අවස්ථාවේදී උපදිනවා මල් පිදීන් වශයෙන්. ඒත් අප හැමදෙනාටම උපදනා වූ ඒ සිතෙහි හටගන්නා වූ ධර්මයන්ගේ తত্ত্বය එකාකාර නෙවෙයි. හැමදෙනාටම එකාකාර නොවිය හැකියි. ඒ මොකද සමහරෙකුගේ ශ්‍රද්ධාව බලවත් සමහරෙකුගේ වෙනත් ධර්ම බලවත් ওই විදිහට අඩුපාඩුකම් ඇති. අනේ ඒ බැවින් තේරුම් ගන්නට ඕනේ මේ ධර්මය එකාකාරවම උපදින්නේ නැහැ. උපදින්නට නම් ඒ පුරුදු කරන්න. එහෙම පුරුදු කරපු సంతානයක තමයි උපදනා ධර්ම ක්‍රමයෙන්ම බලවත් වන්නේ. අද අපි එතකින් නවත්වමු. එතන සිට අපි අනිත් දවසේ කතා කරමු.